දැන් අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. අපි ඍජු මහත්තයට ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න කියලා. අවස්ථාවේදී පින්වත් ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවට වාඩි වී නබෝ වේලාවකින් සිත සමාධිමත් වේ. ආශ්වාස ප්‍රශ්වාස දෙස සතියෙන් බලා සිටිමි. දීර්ඝව වැඩෙන ආකාරයෙන් කෙටියෙන් වැඩෙන ආකාරයෙන් මනවින් දකිමි. මෙසේ සිටන විට ඉදිරියෙන් විටක විශාල පිට්ටනියක්ද තවත් විටක බිම්ගයක්ද තවත් විටක ආලෝක ධාරාවක්ද දකිමි. මේ ඊතා සුළු වේලාවකින් නොපෙනී යයි. එහෙත් සතියේ කිසිම හානියක් නොවේ. මේ මෙසේ වන්නේ මනෝභාවයක් නිසාද ස්වභාවික දෙයක්ද නව දර්ශන කලාතුරකින් පෙනේ. මෙයින් භාවනාවට හානියක් වේද? ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. ත්වන් සරණයි. අපි ඊයේත් මේකම මේ මාතෘකාවම කතා කරා වෙන නිදර්ශන මාර්ගයෙන් කෙසේ නමුත් කියන්න තියෙන්නේ මේ ඉදිරිපත් කියලා ප්‍රකාශනයේ ලියලා තියෙනවා ඒව පින්නට සතිය කැඩෙන්නේ නැහැ කියලා සතිය කැඩෙන්නේ නැත්නම් භාවනා කැඩෙන්නේ නැහැ සතිය කැඩෙනවා නම් භාවනා කැඩෙනවා ඒ නිසා සතිය කියන්නේ භාවනාව කියලා හිතාගත්තාම Tamanටම විනිශ්චය කරගන්න පුළුවන් ඒව පින්නුනට සතිය කැඩෙනවා නම් භාවනා කැඩෙනවා සතිය කැඩෙන්නේ නැහැ කියලා දන්නවනම් ඇත්තටම භාවනා දියුණු වෙනවා සතිය දියුණු වෙනවා ඒක නිසා මේවා පිළිබඳව විස්තර හොයන්න කියලා සැක කරලා කාලේ නාස්ති කරන්නේ නැතුව නිශ්චකව ඉදිරියට යන එක තමයි අපිට කරන්න තියෙන්නේ. අපේ අන්දර ඉල්ලීමක් කරලා තියෙන ප්‍රශ්න එකින් එක ඉදිරිපත් කරලා පිළිතුරු ලබා ගන්න කියලා ගර්ධ ස්වාමින් වහන්සේ පහසින් පහතින් අසන ප්‍රාථමික ප්‍රශ්න කෙරේ සමාව දෙනු මැනවේ. පළවෙනි ප්‍රශ්නය. සතිය යන්නේ සරල තේරුම නම් මම මේ මොහොතේ මේ දේ කරමින් සිටිමි යන්න සිත දැනුවත්ව සිහියෙන් කිරීමද නැවතත් ඒක කියවන්න ආයසරේ සතිය යන්නේහි සරල තේරුම නම් මම මේ මොහොතේ මේ දේ කරමින් සිටිමි යන්න සිත දැනුවත්ව සිහියෙන් කිරීමද දැන් කරන වෙලාවේ දැනුවත් වෙනා වගේම නොකරන වෙලාවේ දැනුවත් වෙන්න ඕනේ. ඒ නිසා සතිය දැන සතියවත් වෙන්න කර කරමින් ඉන්න ඕනේ මොනවාක්වත්. මම මොනවාක්වත් නොකර ඉන්නවා නැත්නම් ඉන්නවා කියන එක. ඒ දෙකම සතිය කියලා තියාගත්තාම හොඳයි. සිහියෙන් වාහනයක් පැදවීම එක එල්ලේ අවධානයෙන් බණ පොතක් කියවීම එසේම නවකතාවක් කියවීම සතියට ගැනෙනවාද? ඔය තමයි දන්නවනම් කරන්නේ මේකයි කියලා. සතිය තියෙන නමුත් සම්පජඤ්ඤේ නැහැ. නැත්නම් නවකතාවකුයි බණ පොතකුයි එක එක තැනට දාලා සලකන්නේ නැහනේ. එක තැනට දාලා සලකන්නේ සතිය තිබුණට සම්පජඤ්ඤේ නැහැ. ඉතින් ඒක නිසා ටික කාලයක් යනකොට තේරෙයි බණ කතාවක් කියනකොට මොකද වෙන්නේ? නව කතාවක් කියනකොට මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා සතිය වැඩනකොට පස්සේ ඊටක වෙයි කියලා කියන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නේ එරමිනිය ගොතා ආනාපානයේ සිහි කරමින් සිටීම සතිය වැඩිවීමද නැතහොත් සමාධිය වැඩිවීමද දෙකම වෙනවා. ඒ නිසා කොයි වෙලාවෙ මොනවා කරමින් හිටියත් මොනවා නොකරමින් හිටියත් ඒ බවට ආදි වෙන ගතිය ඒ බවට එළඹ වාසය කිරීම තමයි සතිය කියලා කියන්නේ. අවසාන ප්‍රශ්නය දී ඇති කුඩා පුටුවක වාඩි වී හෝ කණුවකට හේතු වී කකුල් දිග්ගස්වා ආනාපාන සති භාවනාව කිරීම යෝග්‍යයද නැහැ එහෙම කරන්නේ නැතුව හරි ගමන්නේ ආනාපාන කර හිටියොත් මැරෙනවනේ හේතුණක් ගමන්නේ නැතත් ගමන්නේ ආනාපානේ කරන්න පරිසම් වෙලා නැත්තම් එහෙම නිකන් සීදීනස ගැනීමක් වෙනවා ඒකට හේතු වෙන්න ඕනේ නැහැ හේතුණයි කියලා හරි ගමන්නේ ආනාපානේ නොකර ඉන්නවා ඒකෝට ඒක සීදීනස ගැනීමක් වෙනවා ඒ නිසා පුළුවන් නම් උත්සාහ කරන්න හේතු වෙලා ආනාපානෙ නොකර ඉන්න. කරන්න බෑ. මේවා විහිළු කතා. ගරු ස්වාමින් වහන්සේ අද දින පරයන්ක භාවනාව එක වාරයක වාරයක් කරගෙන යද්දී වාඩි වී සුළු මොහොතකින්ම ආශ්වාස ප්‍රශ්වාසයේ ටිකෙන් ටික සියුම් වේගෙන ගියා. ඒ සමගම මාගේ සියුම් සංවේදනා ශරීරේ පුරාම මතුවෙන්නට පටන් ගත්තා. ඒවායේ ඇතිවීම නැතිවීම දකින්නට මා උත්සාහගත් අතර ඒවාද ටික වේලාවකින් සංසිඳී ගියා. තවත් සුළු වේලාවකින් අත් දෙක තදවීමක් සහ ඉනෙන් පහළ කොටස නොදැනී ගියා. එහෙත් ආශ්වාස ප්‍රශ්වාසය ඊටාම සෙන්ම සිදුවේගෙන ගිය අතර කයේ වේදනා හෝ සිතේ අසහනයක් නැතිව සුවයෙන් සිටීමට හැකි වුණා. මේ විදිහට භාවනා කාලය අවසන් වුණා. ඉතින් මා කළ යුතු තිබුණේ කුමක්දයි කරුණාවෙන් පැහැදිලි කර දෙනසේක්වා. ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා. මෙතන මේ භාවනාව නතර වුණා කියන එක මට කියලා දුන්නොත් භාවනාව අවසන් කරා නතර වුණා කියන එක එහෙනම් මට උත්තර දෙන්න පුළුවන්. මේ මේ මේ කියලා වාක්‍ය කියනවා දැන් මේ වේලාවකින් භාවනා නතර කරා කියන. මොකද්ද භාවනා නතර කරනවා කියලා කියන්නේ? ඒක කිව්වොත් විතරක් මට පුළුවන් මේ බලාපොරොත්තු වෙන උත්තරේ මොනවයි එකක්ද කියලා හිතාගන්න. ඒකට කට උත්තර දෙන්නේ නැත්නම් අපි ඔහොම හොඳයි කියාගෙන අනේකයි චීනී කාපි ගා ප්‍රශ්නට යනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් කිරීමේදී මුළු කයම ඊටමත් හොඳින් සතිමත් වන අතර විලුඹ බිම තැබීමේදී එය ශරීරයේ පුරාම විහිදී ගොස් එම සංඥාව හිස මුදුනේ අවසන් වේ. වෙනදාට වඩා මේ දිනවලදී සක්මන් භාවනාවේ යෙදීම නිසා සිතේ විශාල සැහැල්ලුවක් වගේම සතුටක් දැනේ. ඉදිරියෙන් මෙලෙසින් මෙලෙසින් සතිය පවත්වා ගැනීම ප්‍රමාණවත් වේදයි පහදා දෙනු මැනවි. පරයන්ක භාවනාව ඇතැම් විටක භාවනාව කිරීමේදී අලස බවක් ඇතිවන්නේ සිතේ පවතින යම් යම් කෙලෙස් හා නීවරණ ධර්මයන් නිසාදයි පහදා දෙනෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. අලස බව ඇති වෙන්නේ නැත්නම් උනන්දුවක් ඇති වෙන්නේ ආශාවක් කැමැත්තක් ඉතින් ආශාව කැමැත්ත තමයි තණ්හාව කියලා කියන්නේ සංසාරේ. භාවනා කරනකොට තණ්හාව නැති වෙනවා. එතකොට නීරසකමක්, ඒකාකාරීකමක්, කම්මැලිකමක් එනවා. ඉතින් ඒකත් නීවරණයක් කියලා, ඒකත් කෙලෙසයක් කියලා බාරගත්තොත් ඉදිරියට ගමනක් නැහැ. මේ නීරසකම, කම්මැලිකම ඉන්නේ භාවනාව නිසායි. ඉතින් ඒකට ලෑස්ති වෙලා ගිහිල්ලා ඒකත් එක්ක කොච්චර ඉන්න පුළුවන්ද කියලා බැලුවොත් අර ඉස්සෙල්ලා ප්‍රශ්නෙත් ඒකයි මම මතු කරේ. භාවනා නැතර කරන දෙයක් ඇත්තේ නැහැ. භවනා නතර කරනවා කියලා කියන්නේ ඔය අර අහගෙන ගිය ක්‍රමයට සම්පූර්ණ වෙනස් එකක්. ඒ නිසා කම්මැලිකම ආපුවාම මේක ආශ්‍රස් ප්‍රසවාස මේක නාම ධර්මයක්. ඒකේ මත වීම, ඒකේ පැවතීම, ඒක නැතිවීම බලන්න. එනකොටම භවනා කඩලා දාලා අතක සාදාලා නැගිටිනවට වඩා ඒ කම්මැලිකම කියන එක අරමුණු කරන්න. ඒකේ මුලැමැදාක බලන්න. එහෙමනම් භවනා ඒ කියන්නේ රූප කර්මස්ථානයෙන් පස්සේ නාම කර්මස්ථානට හුරුවක් පුරුද්දක් එනවා. ඒ වගේ මේක භාවනායේ දියුණුවක් කියලා බාරගත්තොත් උගාක් ඉස්සරහට යන්න පුළුවන්. පිටිපස්සේ ඉන්න කට්ටියට ඇහෙනවද කතා කරන්නේවා? ගෞණීය ස්වාමින් වහන්සේ මම භාවනාවට ආධුනයෙක් ඉක්මි. මම භාවනා වරහණක් තියෙන ආනාපාන සතිය කරගෙන යන විට විනාඩි කිහිපයකින් සිත සුස්මරන්න කෙරෙහි එකඟ වෙයි. වරහණක් තියෙනවා රැඳී පවතී කියලා. නමුත් විනාඩි 20ක පමණ යන විට කකුල්වල වේදනාවක් ඇති වී එය ක්‍රමයෙන් උපරිම වෙයි. මෙවිට සිත හුස්ම කෙරෙන් වෙන් වී වේදනාවට යොමු වේ. මෙවිටද ආනාපාන සතිය කෙරෙහි සිත පැවැත්වීමට උත්සාහ කරත් සිත නැවත නැවතත් වේදනාව කෙරෙහිම යොමු වේ. වේදනාව උග්‍ර වන විට සිත විසිරී යාමක් සිදු වේ. මෙලෙස විනාඩි 40ක් පමණ යන විට ඉරියව් මාරු කිරීමට සිතෙයි. වේදනාව කෙරෙහි අවධානය යොමු කළද එය ක්‍රමයෙන් වැඩිවීම මිස අඩුවීමක් නොමැත. මෙවැනි අවස්ථාවක සිදේ කළ යුත්තේ කුමක්ද? වේදනාව මෙනෙහි කළ යුතුද? ආනාපානය මෙනෙහි කිරීමට උත්සාහ කළ යුතුද? මම නිවසේදී භාවනා කරන විට මෙලෙස වේදනාව උග්‍ර වූ විට භාවනාවෙන් නැගිට යාම සිදුවේ. භාවනාවෙන් කය විවේක ස්ථානයකට වරණ දෙදරා කය සුව පහසු ස්ථානයකට රැගෙන එන්නේ කෙසේදයි පහදා දෙන්න. ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා. මේකෙදී අර ජවනිකා මාරු වෙන ගතියක් තියෙන්නේ. ඉස්සල්ලා ආනාපාන කියන වායෝ ධාතුව රූප ධාතු දිගේ යනවා. ඊට පස්සේ ඒක සංසිඳිලා හෝ නැතිව හෝ වේදනාව මතුවීම නිසා වේදනාව බලනවා. ඊට පස්සේ වේදනාව අඩු වෙයි කියලා අපේක්ෂාවක් තියෙන වගේ පේන තියෙනවා. නමුත් වෙන්නේ වැඩිවීමක්. ඊට පස්සේ ඉරියව් වෙනස් කරන්න වෙනවා. එබලත නැගිටලා යන්න වෙනවා. ඉතින් නැගිටලා ගිහිල්ලා ආයෙසරයක් ඇවිල්ලා වාඩි වුණත් ආනාපානට පස්සේ වේදනාව වේදනාවට පස්සේ මම නැගිට්ටා නැගිටට පස්සේ මොකද වෙන්නේ කියලා දිගටම සතියෙම විස්තර කරනවා නම් ඉරියව් වෙනස් වුණා කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අහගෙන ඉන්න එක්කනට දිගට අහගෙන යන්න පුළුවන් ඉරියව් වෙනස් කරයි කියලා භාවනා කැඩෙන්නෙත් නැහැ කඩන්න ඕනකමකුත් නැහැ එතකොට මේ වේදනාවද තියෙන්නේ නැතිවද තියෙන්නේ කියන එක දැනගන්න පුළුවන් අවසානයේ අහනවා මේ වේදනාව සුවපහසු තත්ත්වකටපත් කරගන්නේ කොහොමද කියලා එහෙම පොරොන්දු වෙනට වැඩිය වේදනාවක් ආවොත් තේරෙයි සතියට ඵලයන් කිව්වත් යන්නේ නැහැ. ඒ නිසා අනික් වෙලාවල් වලට වැඩිය වේදනාවක් ආපු ගමන් කෙලින්ම සතිය මූණට මූණ දාලා හිටනවා වේදනාව. ඒක නිසා ඒක හොඳට පොරොදෙන ගන්න ඕනේ. දක්ෂ වෙන්න ඕනේ. වේදනාවක් ආවොත් අනේ මේක ගැන බලන්න එපා පිටපලයක් වෙන මොනවාරි හිතපන් කිව්වද කිව්වටවත් යන්නේ නැහැ. වේදනාව ඒ තරම්ම හිත అలවල එකක්. ඉතින් ඒකට වෛර කරලා කරන්න බෑ. ඒ වේදනාව සුඛ වේදනාවක් වෙන්න ඕනේ නෑ. දුක් වේදනාවක් වුණත් මං කියන්නේ මේ ශරීරයට වද දෙන්නේ කියලා. නමුත් වාසියට හරව ගන්නවා නම් මේ වේදනාව වෙනවා ඵලයන් කියනවා නැගිටපන් කියනවා සතිය කැඩෙයි කියනවා භාවනා කැඩෙයි කියනවා ඔක්කොම හිතේ මේ හිතලුවන් පමණයි ප්‍රපංච විතරයි ලෑස්තිලා කියලා බලන්න ආනාපානයට වැඩිය වේදනාව ආපු වෙලාවේ හොඳට ඉරියව පවතිනවා හොඳ අවදිභාවයක් තියෙනවා හිතේ යට ද්වේෂයක්ත් තියෙනවා මේ වේදනාව නැතිකරන්න පොතට බැලුවොත් ඒකත් පේනවා හැබැයි සතිය බොහොම අවදියෙන් සතිය බොහොම සක්‍රියව පවතිනවා අන්න මේ වාසිය ගන්න තන්න කෙනා මේ දුක්ඛ සැපක් කරගන්න Taman වෙත පැමිණෙන මේ දුක් වේදනාව සතිය වැඩිවීමට හොඳ අවස්ථාවක් කරගන්නවා. එතකොට ඉරියව වෙනස් කරලා හෝ නැතුව හෝ ඒ වේදනාව දිහා බලන්න ගියාම කවදාකවත් අපි Tamanගේ කය දිහා වේදනා දිහා ඇතුලෙන් එන ද්වේෂය දිහා පෙර නොදැක්ක තාලයකට පෙර නොහිතූ තාලයකට බලන්න ගියාම සම්පූර්ණ අපේ අගයන් ආඩම්බරයෙන් වෙනස් වෙනවා. දවසින් දවසේ දවසින් දවසේ වේදනාව දරා සිටීමේ ශක්තිය ටික ටික ටික ටික වැඩි වෙනවා. වැඩි වෙන්න වැඩි වෙන්න මාරාන්තික වේදනාවක් හරි අතපය කැඩෙන වේදනාවක් හරි බොහොම සිහියෙන් බොහොම ඉවසිල්ල බලා සිටීමේ ශක්තිය වැඩි වෙනවා. නුරුස්නා ගතිය අඩු වෙනවා. එතකොට තේරෙනවා මේ වේදනාව කියලා කියන්නේ නොදන්න කෙනෙකුට කරදරයක්, දන්න කෙනෙකුට හොඳ ආහාරයක්, හොඳ පොහොරක් වෙන්නට වඩා සතිය පවත්වන්න පුළුවන් ගතියක්. එතකොට යා වේද කායાનුපස්සනාව ඉඳලා වේදනානුපස්සනාවට සුවසේ මාරු වෙනවා. එනේන වේදනාවට දුවන කෙනාට කවදාකවත් භාවනාව ඒ කායානුපස්සනාවෙන් නැත්නම් රූප කර්මස්ථානයෙන් ඔබට යන්න බෑ. මොකද වේදනාව එනකොටම බය වෙලා දාලා ගහලා යනවා. ඉතින් එහෙම තමයි කවුරුත් කාගෙත් අතීතේ දිහා බලනකොට. නමුත් කවදා හරි මේ පැමිණෙන වේදනාවට සිංහලයේ කියමනක් තියෙනවා පැමිණි දුක් පැණි රහයි කියලා. අන්නේ විදිහට මේ පැමිණි දුක් පැනිරහයි කියන පැත්තෙන් සතිය වඩන්න ගත්තොත් හැම වේදනාවකම තමන්ගේ භාවනාවට පන්නරයක් කියනවා. එතකොට තමයි තේරෙන්නේ මෙතෙක් කල මේ වේදනාවට වෛර කරපු නිසා තමයි අපි මේ සංසාරේ බැඳුනේ. කරන්න තියෙන නොපනත්කම් කරේ මේ වේදනාවට සාදර වෙච්ච ගමන් ඒකත් එක්ක ටිකක් ගත කරන්න ගිය ගමන් ওই වේදනාව එක ඔය යකා ඔය කියන තරම්ම කළු පාට නැහැ. අපි තන්නේ යකා ගොඩාක් කළු පාට කියලා නෑ. භාවනාවෙන් පිට අපිට ওই ටෙටි ගොඩාක් වේදනා දරලා තියෙනවා ජඩකම් වලට නරක වැඩ වලට. ඉතින් වේදනාවට ඔක පොඩ්ඩක් දරපුවාම ඒක ලොකු සන්තෝෂයක් එනවා. ඒක නිසා යකයි දත් ගන්න ගණන් කරන්න බය වෙන්න එපා. කටාරවල දත් ටික පොඩ්ඩක් බලන්න නෑ. ඔය කියන තරම් යකා කළු පාටත් නෑ, දත් වැඩිපුරත් එත් නෑ. ඒ නිසා මේ හුබස් බයක් තියෙන. ඒ නිසා මේ අපි ඉන්නේ භාවනාවේ හතරවෙනි දවසේ පස්වෙනි දවසේ ඉතින් ඕවා ඉන්න පටන් ගන්නවා. ඒ එන එකට බයේදී වොත් ගෙදර යන්නේ ගෙනාපු මෝඩකමෙන්මයි. මේවත් එක පොඩ්ඩක් ක්‍රියා කරලා බැලුවොත් අපි ගෙදර යන්නේ බොහෝම ජයග්‍රාහී විදියට එන ඕනම දෙයක් භාවනාවට හරව ගන්න දැනගන්න ක්‍රමය. ඒකේ හොඳම කඩයිම තමයි වේදනාව. ඒක නිසා ඒක නෑවිත්තරින්නෙත් නෑ. පුළුවන් තරම් වාසියට ගන්න ප්‍රයෝජනෙට සලකා ගන්න කියලා කියන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා පැය එකහමාරක් පමණ පරයන්කේ සිටියා. ආශ්වාසය හා ප්‍රශ්වාසය වෙන වෙනම මුල මැද අග ලෙසින් මොනසුම් හා සිසිල් ලෙසත් විටක කැඩි කැඩි යන බවක් දුටුවා. ඒ දෙස බලා සිටන විට ටික වේලාවකින් හිස ඇතුලින් තෙරපනවා වගේ දැනුණා. ටිකකින් ඒ අඩු වී ගිය ගියා. මනස හරි නිදහස් බවක් දැනුණා. විවිධ සිතුවිලි වර්ණ චංචල ගති පැමිණියත් ඒවා වහා ඉවත් උනේ හරියට මොහුදු රැල්ලට රොඩු ඉවත් වෙනවා වගේ. ඒ අතර හුස්ම රැල්ලද නොයැටෙහි ගිය අතර වෙටින් විට වේගවත් හුස්මක් සමග හුස්ම ගන්නා බව පෙන්වුම් කළා. ශරීරයේ නිසල්මනේ තැන්පත්ව තිබුණත් මොහුනේ හිසේ නලල ආදී ලෙස ශරීරයේ විවිධ තැන්වල චංචල ගති දුටුවා. මා ඒ වාදස බලා සිටින්නෙක් උනත් පමණක් වුණා පරයන්කේ නැගී සිටන විටත් මනසේ විශාල ප්‍රබෝධයක් තිබුණු අතර ඊට පසුවත් ඒ හොඳින් දැනුණා. සක්මනේදී මුල් කමඨහන ලෙස දකුණ වම ලෙස පය තැබුවා. ටික වේලාවකදී දකුණ වම ලෙස නොසිතුවත් පය ඔසවන තබන විට දැනෙන ගති ලක්ෂණ හොඳින් වැටුණා. ඒ අතර මනස තුලින් කීලස පරයන්කේදී මෙන් දැනෙන්නට ගත්තා. සිතුවිලි ආවත් බාධාවක් වුණේ නැහැ. මේ අතර ආශ්වාස හා ප්‍රශ්වාසය හොඳින් වැටහි ගියා. පරයන්කේදී මෙන් නැතත් විටින් විට ආශ්වාස හා ප්‍රශ්වාසය දුටුවා. සිතේ පිබිදුණු බව මේ අවස්ථා දෙක තුලදීම මනා ලෙස දැනුණා. ස්වාමීන් වහන්සේ මා අනුගමනය කළ පිළිවෙල නිවැරදිද? වඩාත් සංවර්ධනය කරගත්තු දෙයක් ඇත්නම් පහදා දෙන ලෙස ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. මේක අහගෙන ඉන්නකොට මෙන්න මෙහෙම මට හිතුනේ වේදනාවක් හරි දැනීමක් හරි මොනම දෙයක් හරි ඇවිල්ලා ඒකට හැප්පෙන්නේ නැතුව ආපු විදිහට මේකට යන්න දුන්නාට පස්සේ බරපතල වේදනාවක් ආවොත් ඒක හරහ ගිහිලා බරපතල වේදනාව වයින් වෙනකොට බරපතල සතුටක් එනවා. එහෙම නැත්නම් බරපතල කරදරයකට මුහුණ දීලා ඒක ඒක විසින්ම අයින් වෙනවා දකින්නකොට අපිට ඉතුරු වෙනවා යමක් ඇති වෙනකොට බලනවට වැඩිය ලොකු ශක්තියක් අවශ්‍ය වෙනවා. ඉවසීමක් අවශ්‍ය වෙනවා නැති වෙනකොට බලන්න ඕනම දෙයක් නැතිවීම බැලුව සපක්. ඒකට හේතුව ඇති වෙන තාක් මේ ලෝකේ ඇති වෙන්නේ දුකක් විතරයි. ඒක සරුවචනාංශයේ ප්‍රසිද්ධ ඉගැන්වීමක් මේ ලෝකේ ඇති වෙන තාක් ඇති වෙන්නේ දුක් අපි මෙව්වයි බල බල හිටියේ දැන් අපිට උගන්වනවා ඒක දිහා හොඳට බලන්න ඉතලා ඒක ඒක විහිින්ම නැහෙනවා. ඒක ඒක විදිහින්ම නිරුද්ධ වෙනවා. ඒක ඒක විදිහින්ම ක්ෂය වෙලා යනවා. ඒක ඒක විසින්ම වැය වෙලා යනවා. අන්නේ වැය වෙලා යන පැත්ත, ක්ෂය වෙලා යන පැත්ත, නිරුද්ධ වෙන පැත්ත වැළුවොත් පුදුමාකාර සාන්තියක්. නමුත් අපිට ඒක බලන්න ඉවසුමක් නැහැ. මේ එකක් යනකම් එන්නේ ඉස්සර ඊගාට එන එක දිහා බලන්න. ඒ තාක්කල් අපි දුකම තමයි ගෙන්න ගන්නේ. ඒක නිසා හොඳට බලන්න ඔය කියන දුක් වේදනාවල් හොඳට සතියෙන් බලන් හිටියොත් සමහර ඒවා දැක දැක දන දන ගෙවන් වෙනවා. එතකොට පුදුම ඒක නිකන් හරියට හෙම්බිරිස්සාවක් හැදිච්ච මිනිසෙකුට හෙම්බිරිස්සා සනීප වෙනකොට වගේ උණක් ගැනිච්ච මිනිසෙකුට උණ බහැලා යනකොට වගේ අංග කර්මන්නේ වෙලා ආහාර රුචි ඇති වෙලා ප්‍රාණවත් ගතියක් එන්න වගේ ඕනම දෙයක් එන්නේ යණ්ඩයි අපි ඒක දිහා හැප්පෙන්නේ නැතුව එලවන්න හදන්නේ නැතුව ඒක එක විහිම්ම ගෙවෙන හැටි බලන්න හිටියොත් අපිට තේරෙන්න පටන් ගන්නවා නිරුද්ධය බැලීම නිරෝධය දැකීම නිරුද්ධ නිරෝධ සත්‍යය පුදුමාකාර මිහිරියාවක් අපි මෙතෙක් බල්ලා නැහැ. අපි මේ එනේව දිහායි බලන්නේ. යනේව දිහා බල්ලා පුරුදු කරන්න පටන් අරගත්තොත් මරණේ දිහා බලන්නේ බොහෝම සතුටින්. ඉවරයි. ඔක්කොම ඉවරයි. ওই තීන කරදරකම් කරච්චල් ඔක්කොම ඉවරයි කියලා. එතකොට මරණයත් අපිට සාදර දෙයක් වෙනවා. එතකොට මායя වුණා පස්ස ගන්න. මරණයට බය නම් තාක්කල් තමයි යා විලිස්ස විලිස්ස පැන පැන කණ්ඩායම්. ඒ නිසා කියන්න තියෙන්නේ ඕනම දෙයක් එන්නේ යන්න. ඉතින් ඒ යන හැටි, ගෙවෙන හැටි, ඡය වෙන හැටි බලන්න පුරුදු වෙනකොට කියනවා khයානුපස්සන, වයානුපස්සන, විරෝධානුපස්සන, විරාගානුපස්සන කියලා ගැඹුරුම භාවනාවක්. මේ පේන්න තියෙන්නේ ඒ ආපු වේදනා ටික ටික ගෙවන් වෙන හැටි. ඕක හොඳට හුරු කරගන්න. හුරු කරගත්තාට පස්සේ ආශ්වාසය ගෙවෙන හැටි බලන්න. ප්‍රශ්වාසය ගෙවෙන හැටි බලන්න. වේදනාව ගෙවෙන හැටි බලන්න. වමට ගත්ත බර දකුණට ගන්නකොට වමේ බර හැල් වෙන හැටි බලන්න. දකුණට බර ගන්නකොට වමේ බර හැල් වෙන හැටි බලන්න. එතකොට අපිට තේරෙයි යම් වෙලාවක ඒ වැය වෙන පැත්ත බලන්න ගිය මනුස්සයා පුදුම සතුටක ජීවත් වෙනවා. පටන් ගන්න පැත්ත බලන්න ගිය මිනිහා පුදුමාකාර ආතතියක ජීවත් වෙනවා. පුදුමාකාර අසහනික ජීවත් වෙන්නේ. ඉතින් අපි මෙතෙක් කල් උප්පත්තිය මංගලයි මරණය අසුබයි කියලා පටන් ගත්ත මුලාවක පටලවිලා තියෙන්නේ. උප්පත්තිය කියන්නේ කරදර. ඉපදෙන තාක් උපදින්නේ දුක්. නමුත් මරණය කියලා කියන්නේ ක්ෂය වීම සැප කියන එක බැලුවට පස්සේ ඒ මනුස්සයා මරණය ගැන බොහොම සතුටින් බලන්නේ ඕනම දෙයක් ගෙවන් වෙන හැටි බලනවා මට අහගෙන ඉන්නකොට හිතුනේ අන්න ඒක පොඩ්ඩක් පෙනිච්ච සපතක් තියෙන්නේ ඉතින් අන්න ඒකට හුරු කරගන්න හිත ඕනම දෙයක් එන්න අරින්න එන එක අපිට වළක්වන්න බෑ නමුත් යන්නේක දිහා බැලීම පුරුදු කරගත්ත ගමන් හැම දෙයකින්ම සතුටක් උපය ගන්න පුළුවන්. හැම දෙයකින්ම සාන්තියක් උපය ගන්න පුළුවන්. ඒක අමුතුම කලාවක් ඒක. ගෞණීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව ගැන මෙහිදී ඔසවනවා, ගෙනියනවා, තබනවා යයි සිතා සිතවිලි එන්න නොදී එසේ කිරීම පමණක් ප්‍රමාණවත්ද? නැතහොත් විස්තර වශයෙන් වරණතුරු දිනවා විලුඹ පොළවේ වදිනවා වගේ බැලීමට අවශ්‍යද යන්න පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. කොහොමද අපිට ඉස්සල්ල සක්මණේදී ඕන කරලා තියෙන්නේ පිට යන හිත නතර කරලා කයේ පායේ හිත නතර කරන්නයි. ඒක හොඳට යාළු වෙනකොට ඒක හොඳට හිතට හාද වෙනකොට උච්ඡන්න වෙනකොට ආසන්න වෙනකොට තමයි විස්තර බලන්නේ. එහෙම නැතුව එන්නත් ඉස්සලා විස්තර බලන්න ගියොත් මේ නිකන් හම්බෙන හරකගේ අං බලන්න ගියා වගේ අමාරු වැඩනවා. ඒක නිසා හරියට විස්තර පේන වෙලාවක් එයි. ඒකට ආද වෙන වෙලාවක් එයි. ඉතින් ඒක එන්න ඉස්සෙල්ලව බලන්න හදනවයි කියලා කියන්නේ අමුඹ කණ්ඩ හදනවා වගේ කියලා. ඉතින් ඉදනකන් ඉන්නේ නැතුව කණ්ඩ හදන. ඉතින් ඒක කරන්න දැන් නැහැ. ඉතින් අමුඹ කාප කට්ටියගේ දත් පිට වැටෙනවා. gediye ඉදනකන් හිටියොත් පැණි රහයි. ඉතින් ඒක ගහේ ඉදෙන්න එපා. තුන් ගස්සලා ඉදෙව්වට රස නැහැ. එසවක මෝරන්න අරින්නේ. අරමුණ හොඳට මෝරලා එයා ඒතරතුරු දෙන වෙලාවට ගන්න අමෝරාවෙන් ගන්න යන්න එපා. එතකොට අමුවව කෑමක් වෙන්නේ. ඉතින් මේකෙත් අහනවා අමුවම කණ්ඩද කියලා මම අහනවා. ඉතින් මට කියන්න අමාරුයි හා කියලා. මං කියන්නේ පොඩ්ඩක් ඉවසපන්. ඔය ආලේ එරෙනකන් ඉන්න පුළුවන් ඕක තැම්බෙනකන් ඉන්න බැරිද කියලා අපේ අම්මා අහනවා. ඒ වගේ ගෙඩිය ඔච්චර තියෙනකන් පොඩ්ඩක් හිටපන්. ඕක පොඩ්ඩක් ඉදෙනකන් ඉදිච්චාම හරියනවා. ඒ නිසා ඉවසන්නා නිවන් දකි කියලා උරුම භාෂාවෙන් කියනවා. එන්න අරින්න. කිසිම දෙයක් අමෝරාවෙන් ගන්න යන්න එපා. නිර්වාණ සන්නයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාවේ යෙදීමේදී ආශ්වාස ප්‍රශ්වාස කිරීම පිළිබඳවද අවධානය යොමු කරමින් වම් හා දකුණු පාදයේ යටිපතුල පොළොව හා ස්පර්ශ වන ආකාරය පිළිබඳවද සිත යොමු කරමි. මෙසේ සක්මන් භාවනාවේ යෙදීමේදී සිත ඉක්මනින් තැන්පත් කර ගැනීමේ හැකියාව ලැබේ. සිතට සැහැල්ලුවක් දැනේ. මෙසේ සක්මන් භාවනාව සිදු කිරීම නිවැරදිද? මාහට කරුණාවෙන් පහදා දෙන ලෙස වැඳ නමස්කාර කොට ගෞරවපූර්වක ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. අර පළවෙනිම ප්‍රශ්නෙට කිව්වා වගේ Tamanda සතිය වැඩෙනවා නම් ඒක තමයි ඒකට තමයි අනුග්‍රහ කරන්න ඕනේ. එහෙම නැතු ඒකට විශේෂ සමීකරණයක්, විශේෂ මන්ත්‍රයක්, විශේෂ නැකතක් නැහැ. ඒ කරගෙන යන වැඩේට හොඳට හිත එළඹ හිටිනවා නම් උත්සන්න වෙලා ආසන්න වෙලා ඒක කොයි වෙලාවෙ කොයි යෝගේයිද කියන දන්නේ ආස්වාස් ප්‍රසවාස කරනකොට ඒකත් එක්ක හොඳට සමීපව සුහදව ආද වෙලා සමීප වෙලා ඉන්න සක්මන් කරනකොටත් නමක් වශයෙන් කරනවා මේ වම් පාය තියෙනකොට දකුණු පාය තියෙන එකට හොඳට සමීප වෙලා තියාගෙන ඉන්න පුළුවන් නම් ඒක තමයි තේරෙනවා නම් එන්න එන්න මෙහෙම බැලීම නිසා ඒ ඉබේම සක්මන වෙන ගානට යනවනම් අනායාසයෙන් සක්මන වෙන ගානට යනවනම් ඉතින් ඒක හොඳයි කියලා කිය හැකියි. එහෙම නැතුව අමෝර වෙනවනම් බලන්න වෙහෙස වැඩි වෙනවනම් පැංගිරි වෙනවනම් එන ඉතින් මොකක් හරි පටලවිලා තියෙනවා. ඉතින් කියන්න පුළුවන් නිසා සතිය වැඩෙන ක්‍රමයට අනුග්‍රහ කරන්න කියලා කියන්නේ. නමෝ බුද්ධාය පින්වත් ගෞරවනීය ස්වාමින් වහන්සේ පළවෙනි කොටස සක්මන් භාවනාව තුන්වන දිනේදී සක්මන් භාවනාවේ යෙදෙන අවස්ථාවේදී වරණ ඇතුළේ ලබන පැදුරේදී පය එසවීම, තැබීම, විලුඹ, ඇඟිලි ලනුපැදුරේ ස්පර්ශ වීම හොඳින් දැනුනි. දිගටම කරගෙන යන විට දෙපා තුල රත් වෙන ගතියක් දැනුනි. දෙක වැලිමලුවේ සක්මන් කරන අවස්ථාවේදී දෙපා තුලට විලුඹ, ඇඟිලි බිම ස්පර්ශ වීම සිදු වුනි. ඊටමත් සියුම් බවක් මුළු ශරීරයට දැනුනි. ටික වේලාවකින් මුළු ශරීරයම දහඩියෙන් තෙත් විය. මේ අවස්ථා දෙකේදීම මෙසේ සිදුවේ. තුන්වැනි දිනත් අද දිනේ එසේම දැනුනි. මේ වෙනස් කරගත යුතුද? මේ පහදා දෙන ලෙස ගෞරවණීය ඉල්ලමි. දේවාංශයේ මේ දේවල් තමයි දරා කියාගෙන යන්න පුළුවන් නම් දිගටම යන්න. දරන්න බැරි නම් නැත්නම් සැකනම් විතරයි අපි නතර වෙලා හොයලා බලන්න ඕනේ. අපිට වෙනස්කම් දැනෙනකොට ඉවසා දරා ගන්න බැරි දෙයක් නම් පමණක් ප්‍රශ්න කරන්න, සැක කරන්න නතර වෙන්න. එහෙම නැත්නම් දරා ගන්න පුළුවන් හරියක් තියෙනවා නම් සතියේ ඉන්නම් කෙරෙන්නේ දිගටම යන්න දෙන්න ඕනේ කොච්චර හොඳට භාවනා කරනවත් අපේ හිත සැක කර. ඒක හිතේ තියෙන කඩප්පුලි ගතිය. ඒක ඉතින් කරන්න දෙයක් නෑ. ඒක නීවරණ නැත්තඳ නීවරණ ගෙනත් දා ගන්න. සැකේ කියන්නේ නීවරණයක්. ඉතින් තමන්ට තේරෙනවා නම් අරමුණත් එක්ක හොඳට හිත පවතිනවා කියලා කිසිම නීවරණයක් නැහැ. ඉතින් ඒක වළක්වන්න වෙන දෙයක් නැති නිසා මේක හරියද, වැරදිද, සමතේද, විපස්සනාද, ඉස්සරහට දැන්නේ, පස්සට දැන්නේ කියලා ඔය විමසුන් නෝනක් කරනවා. ඒක විමසුන් නෝනක් නෙමෙයි සැකයක්. සැක නොකළ යුතු තැන් වල කරන සැකයක්. ඉතින් ඒකට උත්තර නැහැ. ඕක අද උත්තර දුන්නට එහෙට වෙන පැතිකින් ගන්නවා. ඒක නිසා ඒක දැනගත්තොත් මේ සැකයක් එන්නේ ආරමුණත් එක්ක මගේ ඍජු සම්බන්ධතාවයක් තියෙනවායි කියලා. ඒකට ඇති වෙන වෙනස්කම් දරා කියාගෙන ඉන්න පුළුවන් නම් තමන්ට එන්න එන්න මේක පිළිබඳව වශී භාවයක් පාලනය කරගන්න පුළුවන් ගතියක් එනවා. මේව කාගෙන්වත් අහලා මොනම වෙනසක්වත් වෙන්නේ නැහැ. මොන උත්තරේ දුන්නත් ඒකෙන් වෙනසක් වෙන්නේ නැහැ. මොකද මේ තමන්ගේ අත්දැකීම නෙවෙයිනේ. නිසා දරා කියාගෙන ඉන්න පුළුවන් නම් අත්දැකීමක් බාටපත් කරගන්න පුළුවන් තරම් ඒක සැකයෙන් විචිකිච්ඡාවෙන් අයින් කරගෙන මේ ලැබෙන අත්දැකීම මායාවක් නෙවෙයි නම් හීනයක් නෙවෙයි නම් නින්දක් නෙවෙයි නම් දරා කියා ගන්න පුළුවන් නම් ඉදිරියට යන්න කියලා කියන්නේ. දෙවෙනි ප්‍රශ්නේ පාරයන්ක භාවනාව තුන්වන දිනේදී අද දිනත් සක්මන් භාවනාවේදී පසු පරයන්ක භාවනාවේ යෙදුන විට ආශ්වාස වැදෙන තැන හොඳින් දැනුණත් ප්‍රාශ්වාසය දැනෙන්නේම නැත. එබැවින් හිතාමතාම වේගයෙන් ආශ්වාස ප්‍රශ්වාස කීප වරක්ම කර නැවත සුපුරුදු පරිදිම කළමි. ඊටමත් සියුම් බවක් දැනුනි. ටිකන් ටික කිසිම දෙයක් නොදැනුනි. දන්නේ නැත. නැවත ඇස්සැරීමට උත්සාහ කළද ඇස්සැරීමට මහත් වෙහෙසක් ගැනීමට සිදුවිය. බොහොමත් අමාරු ගතියක් ඇස් දෙක ඇරියද ගතට විශාල වෙහෙසක් දැනුනි. මුළු ශරීරයම දහඩියෙන් තෙත් විය. මේ නිසාම පරයන්ක භාවනාවේ යෙදීම ඉන්පසු ගතට වෙහෙස කර බවක් දැනේ. වැරදි මාර්ගයක යනවාද යා යුතු මාර්ගය පහදා දෙන්න ලෙස ගෞරවයෙන් දෙපා නමද ඉල්ලමි. පෙරුවන් සරණයි. මේක මේකම නැවත නැවත වෙන්න දෙන්න නිදාගෙන ඉන්නකොට එකපාරට බබා අවදි කරවන්න යන්න එපා නිදා ගන්න හරි. එහෙම නැතුනොත් නැගිටපු ගමන් ඒ කඩਿੱතු ගතිය එනවා මේ අර සබකෝල ගති කියලා වර කියන්නේ. කෝඩු ගති, කෝල ගති තියෙන නිසා කෙරීගෙන යනකොට සම්පූර්ණ හලේ තැම්බෙන්න දෙන්නේ නැහැ වැහුම් අරිනවා. බත තැම්බෙන්න දෙන්නලා වැහුම් අරිනවා. අරපු ගමන් මේක ඇට්ටකුණා වෙනවා. ඉතින් ඇට්ටකුණා වෙන්නේ මේ වැඩේ වෙන්නේ එක ඉවරයක් වෙන්න දෙන්නේ නැහැ. වෙන මොකක්වත් නිසා නෙවෙයි ජීවිත ආශාව නිසා. වෙන මොකක්වත් නිසා නෙවෙයි කාය ආශාව නිසා. ඒ නිසා වාඩි වෙනකොට අදිෂ්ඨාන කරගන්න සමාදන් වෙන්න මගේ කය ජීවිතයේ දෙකම මම බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධත්වයට පූජා කරනවා වෙන ඕන දෙයක් වුණොත් මම ශ්‍රද්ධාවෙන් ඉදිරියට යනවා කියලා ගියාම ඔය කියන පැංගිරි ගතිය ඉන්නේ කොහොමඩක්වත් මුලින් සැරයක් දෙසරයක් ඔය වගේ පොඩි පොඩි අපහසුතාමතු වෙනවා ඒකට ඉතින් කරදර දඬුවම් කරන තරම් වටින කරදර නෙවෙයි නමුත් නැවත නැවත කිරීමෙන් බුලත් ටිකක් කනකොට කොහොමඩක් බුලත් කොලේ හපනකොට පැංගිරි එනවනේ. ටික වෙලාවක් යනකොට නේ කිරි රහ වෙන්නේ. කොච්චර බුලත් ටික කාපේ කාට උනත් බුලත් ටික කනකොට පැංගිරි එනවනේ. ඉතින් ඌට පැංගිරි නැතුව වගේ කන්නේ පැංගිරන තියෙන සානෙමේ කාලා කාලා හුරු වෙලා. ඉස්ලාම් සරේ බුලත් ටික කනකොට එහෙම කරන්න බෑ. ඉතින් ආයෙ පස්සේ මං කියන්නේ බුලත් කන්න පුරුදු වෙන එක නෙමෙයි මං කියන්නේ. මේ භාවනා කරන්න පුරුදු වෙන්න. එතකොට ඔවා කියා ගන්න දෙයක් ඇත්තේ නැහැ. දරා කියාගෙන ඉදිරියට යන්න පුළුවන් ශක්තියක් එනවා. මුලින් එනවා පොඩි ඉවසීමකින් ඉදිරියට යන්න වෙනවා. පින්වත් අප ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවට තැන්පත් වන විට කය සැහැල්ලු වී විනාඩියක් දෙකක් යන විට සිත සමාධිගත වේ. ආනාපානෙහි සිත පිහිටුවා ඒ සමාධිය තුළ ඒ අරමුණේම පැයකට වැඩි කාලයක් වද සිටිය හැක. සිත කය දෙකෙහිම නිවුණු බවක් නිහඬියාවක් සිරුර පුරා ගමන් කරයි. මේ අරමුණේම සිත දිගටම පිහිටුවාගෙන ඉන්න එක නිවැරදිද? තවත් පිටක එක පාරටම ගැස්මක් ඇති වෙනස් අවස්ථාවකදී ඒ අරමුණේම සිටන විට සිත කය දෙකෙහිම පහරක් ගැහුවක් ගැහුවත් නොසෙල්වෙන දැඩි බවක් දැනේ. ඉතා කුමක්දයි පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මඟඵල නිවන් ලැබේවා. ඉතින් අර හිත තැම්පත් කරගෙන ඉන්නකොට එහෙමම දිගට කරගෙන යන්නද කියලා අහනවා. එහෙම නැත්නම් හිතට මොනවාරි කුණු අරපැත් දාගන්න එකයි කරන්න තියෙන්නේ. ඒක කැමති නම් ප්‍රශ්නයක් නැහැ. ඕන කරන්නේම කුණු අරපැක් නම් කක්කාවක් ටිකක් දාලා බලන්න ප්‍රශ්නයක් නැහැ. අපිට මේ හොදගන්න යෝනකම තියෙන. දැන් ආනෝ හොදලා තියෙන දැන් මොකද කරන්නේ? ආයෙ කක්කා කරන එකයි තියෙන්නේ. ඕනේ නම් එච්චරයි කියන්නේ. ඒ කියන්නේ මේ හොදලා සුද්ධ කරගත්තට පස්සේ වෙන ඉති කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ වගේ දිගටම අවස්ථාව දෙනවා අපිට මේ පිරිසුදු කරගත්තට මදි. තව මොනවදෝ ඉල්ලනවා. ඉතින් ඉල්ල හම්බ ඉල්ලපුවා හම්බ වෙන්නේ ওই කක්ක ටිකක් තමයි. හැබැයි ඒත් ප්‍රශ්නයක් වෙන්නේ මොකද දැන් සැරයක් හොදාගත්ත එකනේ ආයෙත් කක්ක කරාට ආයෙ කක්කයි අයින් කරන්න පුළුවන්. කක්ක කරන්නම කියලා මං කියන්නේ. සුද්ධ කරපිකේ හොඳටම කක්ක කරන්න ඊට පස්සේ ආය හොද ගන්න. එතකොට ඉතින් තමන්මයි කක්ක කරන්නේ. තමන්මයි හොදන්නේ. එතකොට ඔන්න ඒකට කියනවා මේ ස්වයං පෝෂිතයි කිය. තමන්ම කක්ක කරන තමන් හොදන එකයි. එතකොට තියෙනවා කොච්චර කක්ක කරත් භාවනා කියන එක වරදින්නේ නැහැ. කොච්චර විසිතු කරත් හිතේ කඩප්පුලිකම යන්නේත් නැහැ. කක්ක කරුවොත් හොදන්නේ ඉතන හොදමව කක්ක කරන්නේ ඉතන. දෙකම කරලා බලන්න මොකක්වත් වෙන්නේ නැහැ. හොඳ හොඳ පරිචයක් අත්දැකීමක් එනවා. කක්ක කියන එක හොදන්න පුළුවන් જાතියක් කියලා. ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දේශනා අසා ඒ විදිහටම එය අනුගමනය කර ආනාපාන සති භාවනාවේදී හුස්ම රැල්ල දිහාම සිත යොමු කර ඉන්න විට ඉහළට ගන්නා විට නාස්පුඩු සීතල ගතියකින් ඇතුල් වෙනවා නමුත් ඉහළට යන විටදී ටික වේලාවකින් නාසයේ ඉහළ කොටස තද ගතියක් වෙනවා පසුව පොඩි වේලාවක් හුස්ම කරවි ආපසු එම හුස්ම රැල්ල පහළට වැටෙන විට වැටෙනවා. වැටෙනවා දැනෙනවා. රස්ණයට එතනදී පොඩි වේලාවක් නැතර වෙලා නැවත හුස්ම රැල්ල පහළට ඇදෙනවා. සමා වෙන්න ඉහළට ඇදෙනවා. මෙහෙම ඉන්නකොට ටික වේලාවකින් කිසිම ආශ්වාසයක් ප්‍රශ්වාසයක් දෙක දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැතු යනවා. නමුත් මම හොඳටම සතියෙනුයි බලාගෙන ඉන්නේ. කරු ස්වාමින් වහන්සේ භාවනාවේ යෙදෙන්නේ නැති වෙලාවට එහෙම දෙයක් සිදු වෙන්නේ නැත. මේ ගැන දැනගැනීමට ඔබ වහන්සේ මට පිළිහිටවන සේක්වා. තවද ඒ වෙලාවේ මගේ කය තියෙනවාද කියලාවත් මට දැනෙන්නේ නැහැ. හොඳම සතියෙනුයි ඉන්නේ. බාහිර දේ ආවත් ඒවා ගැන සිත යොමු කරන්නෙත් නැහැ. හින්ද ගියමුත් නෙවෙයි. මම ඉන්නේ මගේ භාවනාව ගැන හරි හෝ වැරදි තිබෙනවා නම් මාගෙන අනුකම්පා කර පහදා දෙන සේක්වා. මේක අහන්නේ මොකද්ද කියලා එච්චරම පැහැදිලි නෑ. කෙසේ නමුත් අර භාවනා කරන නිසා හිත විවේක දැනන පිරිසුත් තැනකට යනවා. ඊට පස්සේ මේ ඒ එකේට සමාදන් වෙලා ඉන්න කැමැත්තක් තියෙනවා. එදිනෙදා ජීවිතයේදී එතෙන් එන්න බෑ කියලා කියනවා. ඒකත් සාධාරණයි. ඉතින් ඒකට මේ භාවනා උපදේශවල නැත්තම් බණ කියනකොට කියනවා ගෝවිතම්පත් කරන මිනිස්සේ දවස පුරාම කුඹුරේ බැහැකට මට ගාගෙන කවිතං කරලා හැන්දකොරේ නගුලත් වීගහත් හොදාගෙන මඩ රිදිත් හොදාගෙන සුදු ඇඳගත්තට පස්සේ එයාට ආයෙ කුඹරට බහින්න හිතෙන්නේ නැහැ. පිසුදු වෙලා පිසුදු ඇඳුමක් ඇඳගත්ත කෙනාට ආයෙසරයක් ගිහිල්ලා ගාලේ ගොමාත ගන්න හරි මඩට බහින්න හිතෙන්නේ නැහැ. තිබුණත් එයා කියන ඔන්න ඔය දීපන් හෙට උදේ කරගන්න දෙයක් කරගන්න කියලා. වගේ හිත පිරිසුදු කරගත්තොත් කෙනෙකුට ආයෙ වෙනද තාලෙට මේ අපිරිසුදුන් කොට යන්න හිත දෙන්නේ. ඒ පිරිසුදුනොත් පිරිසුදුවට අදිනවා අපිරිසුදුනොත් අපිරිසුදුට. එකම හිත. ඉතින් ඒක නිසා අපට පිරිසුදු කරගන්න පුළුවන් බවත් පෙන්නලා පිරිසුදු තැනක තිබ්බොත් ලැජ්ජ බය පහළ වෙලා අපිරිසුදු තැන් වලට යන්නේ නැහැ. එච්චර පිරිසුදු කරපු හිතක් උනත් අපිරිසුදු තැනකට ගෙනිච්චොත් ලැජ්ජ බය නැති වෙනවා. ඕනේ අපිරිසුදු වැඩකට යන්න පුළුවන්. ඒ නිසා පරිසරයේ බලපෑම තියෙනවා. ඉතින් අපි මේ වගේ තැනකට ඇවිල්ලා කරන්න හදන්නේ පොඩ්ඩක් පිරිසුදු කරලා පෙන්නනවා. මෙහෙම ඉන්නකොට පව් කරන්න හිත දෙන්නේ අවශ්‍යතාවයකුත් නැහැ. මේ සරල චාම් ජීවිතේ හොඳයි. ගෙදෙට්ට ගියාම ඒ පරිසරය කොච්චරද කියනවා ගිහි ගෙදර කියලා කියන්නේ ගිනි ගයක්. කෙලස් වලට හැදිච්ච තැනක්. ඔය කාමර හතරකින් කාමරයක් වට කරලා හදාගත්තේ කාම සේවනයේ විතරයි. වෙන මොකටවත් නෙමෙයි. ගීගී හදාගත්තේ මිනිස්සුયો මේ හැංගිලා කාමසේවණය කරන්නේ. ඉස්සරව කෙරුවේ ගල්ලෙන් ඇස්සේ. ඉස්සරව කෙරුවේ ගස් කල්ලයට. දැන් කොටු කොට කරන තියෙන නිසා ගේ කියන්නේ වෙන මොනවාක්වත් නෙවෙයි. එතන ගියාට පස්සේ ඒ පැත්ත ස්වභාවය වෙනවා පිරිසුදුකම නුහුරුණු පුරුදයක් බාටපත්. නමුත් ආයෙත් ගෙනලා පිරිසුදු තැනකට දැම්ම පිරිසුදු කරන්න පුළුවන්. ඉතින් Tamanda මේ වගේ දෙකක් දෙකකට යන්න පුළුවන්කම තියේදී ඒ මනුස්සයා කරන දේ කව එයා කවුද කියලා පේනවා. එයා කරන දේ එයා කවුද කියලා පේනවා. එච්චරයි. ආයේ මේ කවුරක්වත් කරන දෙයක් නැහැ. ਸਰබලධාරී දෙවි කෙනෙක් කොක් කරන්නේත් නැහැ. බුදුහාමුදුරුවෝ වැඩේ කරන්නේත් නැහැ. භාවනා කරන එකට දෙක පෙන්නුවාට පස්සේ කෙහෙල් ගහ ගන්නද යන්නේ පොල් ගහ ගන්නද යන්නේ කියලා පිටින් ඉඳලා බලනකොට තියෙනවා. ඒක නිසා පරිසරයේ බලපානවා ඉතින් ඒකට පස්සේ මතක තියාගෙන ඒ පරිසරයේ බලපාන බව දැනගත්තට පස්සේ ඒතියෙදි සුදුසු පරිසරයක ඉන්නේ නැත්නම් ඇස් හොඳට තිබේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එක කුසි. ඒ එහෙම ඩොක්ක කයින් පුළුවන්ගෙන භාවනා යෝගාවචරයට විතරයි. භාවනා නොකරන නන්නත්තර වෙන කෙනාට ඇස් හැරෙන්නෙත් නැහැ, ඇස් පෙන්නෙත් නැහැ, පාර පෙන්නෙත් නැහැ. එතකොට බැදිවල යන්නේ වෙන කොහෙන්ද? ඉතින් ඒ නිසා හොඳට මේ ලද්දකීම ඇත කරගෙන සුදුසු පරිසරය සකස් කරගන්න. පෙරවන් සර්ණයි ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේ යෙදී පැයක් පමණ ඉන්පසු පරයන්කට ගිය විට වාඩුවන ගමන්ම ඇඟපත කිසුවක් නොදැනී යයි. එවිට බෙල්ල පහළට නිතරම පහත් වෙනවා. සිහියෙන්ම උඩට ගත් විට නැවතත් ඒ විදිහටම වෙනවා. ඒ වරදක්ද කියා පහදා දෙන මෙන් දෙපා නමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවය. මේක කියලා තියෙන ඇඟ තේරෙන්නේ නැහැ කියලා ඇඟ තේරෙන්නේ නැතුනට බෙල්ල තේරිලා තියෙන හැබැයි. ඉතින් ඒක නිසා පොඩි පරහක් තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. මේ බෙල්ල පාත්තලා තියදී සතිය තියෙනවද බලන්න. තියෙනවනම් ඒකෙච්චර ප්‍රශ්නයක් නැහැ. සතිය නැත්තම් නීවරණයක් එහෙම නැත්තම් තීන මේ දෙයක් ඇවිල්ලා තියෙන ඉඩ තියෙනවා. ඒ වුණත් එච්චර කලබල වෙන්න නරකයි. Tamanda තියෙන්නේ මේ தත්වෙට යන හැටි, ඒ தත්වෙ ඉන්නකොට පුළුවන් නම් ඉන්න හැටි, ඒ தත්වෙ මතුවෙන හැටි කියන තුර. හරියට ආශ්වාසයේ මුලැමැදාක බලනවා වගේ, වම දකුණ කරනකොට මුලැමැදාක බලනවා වගේ මේ නොදැනෙන தත්වයේ පටන් ගන්නෙ කොහොමද? මැද කොහොමද මැද දැනෙන්නේ අග කොහොමද කියලා මේ දෙක බලනකොට ඒකටත් එළිය වැටෙන්න පටන් ගන්නවා. ඒ නිසා හදිසි වෙන්නේ නැතුව මේකට එන හැටි අන හැටි ආගිය විස්තර ටික හොඳට සවිස්තරව ලෑස්තිලා ගිහලා බලන්න එන්නේ එන්නේ එන්නේ ඉති ප්‍රබෝධමත් ගතිය ප්‍රබුද්ධ ගතිය පිබිදෙන ගතිය වැඩි වෙන්න පටන් අර ගන්නවා හැබැයි මේ වැඩේ මම ওই කියන වැඩේ කරන්න නිතිපතා භාවනා කරන්න මාසිකර දෙක සැරයක් එකක් කරමින් ආවට ගියට කෙරුවට අපිට ඔය හොරා යන්නේ නැටි අල්ලන්න හම් වෙන්නේ නිචිපතා භාවනා කරන මේ වගේ වැඩපිළිවෙලකදී මේ ගැන කලබල වෙන්නේ නැතුව හොඳට ඔත්තු බලන ස්වරූපයෙන් බලන්න කොහොමද මේ කය නොදැනියාම සිදු වෙන්නේ කොහොමද නැවත කයේ දැනීම පහළ වෙන්නේ කියන එක බලන්න පටන් ගත්තොත් ඒක මේ සූක්ෂම පැත්තක් කොච්චරද කියනවනම් හිත අභිඥා පැත්තට ගෙනියන තරම් අදිමානසික දේවල් වලට විවෘත කරන තරම් දොර ඇරි දොර ඇරීමක් වෙනවා මෙතන. ඒ නිසා ප්‍රවේශමෙන් සවිස්තරව උත්සන්නව ආසන්නව නිරීක්ෂණය කරන එක තමයි මේකට කරන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කරගෙන යන විට ආශ්වාස ප්‍රශ්වාස නොදැනීමයි. එසේ නොදැනීම බොහෝ වේලාවක් බලා සිටිය හැක. ඉන්පසු මොනවා කරනවාදයි නොදනිමි. පාදා දෙනසේක්වා තෙරුවන් සරණයි. අර ටිකක් අක්ක ගා ගන්න එකයි තියෙන්නේ. ඒ ටිකක් කරදර නැත්තම් කඩේට ගිහිල්ලා හරි දත පහක 10ක කරදර ටිකක් ගෙනල්ලා පොඩ්ඩක් දාගන්න එක තමයි ඉල්ලන්නේ. මෙහි ගෙනාවුවා නන්නේ. ඒ නිසා කාට හරි ගිහිල්ලා ගේන්න වෙනවා මේ අවශ්‍ය දෙයකට උම්මලකට ටිකක් වගේ කටගැස්මක් නැතුව ගන්න බෑනේ මේක. නිසා මොනවා හරි ටිකක් ඔය මේ හැඹිලි හරි සාරි පොටේ හරි ගැට ගහගෙන ඉන්න වෙනවා. ඒකට රහදිසියට පොඩ්ඩක් දාගන්න. මොනවාවත්ම නැති වෙනකොට නිකන් මොකද මොකද වගේ නිකන් එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් නිසා පොඩ්ඩක් දාලා බලන්න. හැබැයි දැම්ම කියලා මුකුත් වෙන්නේ නැහැ. බය වෙන්න එපා. ටිකක් අක්ක දාලා බලන්න මොකක්වත් වෙන්නේ ආයෙත් නිසන් දෙනවා ආයෙත් ටිකක් අක්ක දාන්න. මොකද මේ මේ කරදර නැති ජීවිතේ නිකන් හරි දැල්ලපා. මොනවත් නැතුව නිකන් ඒ නිසා පිච්චර බලනවා ෆයිට් එකක් තියෙනවා. මගුල් ගෙදරක් තියෙනවා. මැරෙන්න ඕනේ කවුරු හරි. නැත්නම් මොනෝ බලන්නේ ඒකේ භාවනා කරන යනකොටත් නිකාම නිකම් පා. ඉතින් එතකොට ඕන කරන පොඩ්ඩක් කක්කා. කමඩාන සුද්ධ වෙනවද මන් දන්නේ මම මේවා කියනකොට. අපි නිසිදු වෙනවද කියන්නත් බෑ. සුද්ධ වෙනවද? අපි නිසිදු වෙනවද ගරු ස්වාමීන් වහන්සේ පරයන්කයට වඩා සක්මනේදී සතිය පිහිටුවීමට පහසුවෙන් හැකියවන බව දැනෙයි. එම නිසා සක්මනට වැඩි කාලයක් ගෙන සක්මණින් වෙහෙසටපත් වන අවස්ථාවේදී පමණක් පරයන්කට යොමු වීම කළ හැකිද? කාර්ණික පහදා පැහැදිලි කර දෙනු මැනවි. ඒ වගේ ඇත්තටම නිගමනයකට යන්නේ එච්චරම සාධාරණ නැහැ. මේ අපි කාලසටහනක් දීලා තියෙනවනේ. පැයක් සක්මන් කරන පැයක් පරියන්කට යන්නේ. ඒ පරියන්කේ සාර්ථක සක්මන ගොඩාක් සාර්ථකයි කියලා පරියංගේ සක්මන විතරක් කෙරුවොත් හිත ඇවිස්සෙන්න පටන් ගන්නවා. පරියං සක්මන විතරක් කෙරුවොත් හිත ඇවිස්සෙනවා. පරියංග විතරක් කෙරුවොත් දින්නට බරයි. මේ දෙක සමකරනද ප්‍රයෝගයෙන්ම කරන්න ඕන. එයා යන තාලෙම යන්න දීලත් බෑ. ඒකට නොසලකත් බෑ. ඒ නිසා දෙක සමබර කර ගැනීම සඳහා පොදුවේ අපි යෝජනා කරලා තියෙන පැයක් පරියන් කියනවා පැයක් සක්මන් කරනවා සක්මන වඩා ප්‍රතිපලදායකකම ශාන්තිදායකම බොහෝම හොඳ ලක්ෂණයක්. නමුත් ගොඩාක් ඒ පැත්තට යන්න එපා. ඒ වාසියෙන් ආයෙවිලා පරියංගයට ගිහිලා සක්මනයි පරියංගය නැත්නම් සමාධියයි වීර්යය දෙක සමබර කරන්න දැනගන්න ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී තවදුරටත් පාද පොළවේ ස්පර්ශ වන ආකාරය ගැන නොසිතා ගමන් කිරීමට ක්‍රමෙන් හැකි වෙමින් පවතී. වලදීමෙන් පාද එසවීම හා තැබීම ගැනද මෙනෙහි නොකර සක්මනේ යෙදීමේ සක්මන් කිරීමේදී හුස්ම වැටෙන ආකාරයට එනම් ආශ්වාසයේදී වම් පාදයට ප්‍රශ්වාසයේදී දකුණු පාදයට පොළවේ ස්පර්ශ වන බව ක්‍රමයෙන් දැනෙමින් පවතී. ඔබ වහන්සේ දුන් උපදෙස් පරිදි හුස්ම ප්‍රමුඛ ස්ථානයේ නොගෙන පාදයට සිත යොමු කිරීමට උත්සාහ ගැනීමේදී වෙනත් සිතවිලි සිතට පැමිණීමේ වේගය වැඩි වී ඇති බව දැනේ. ස්වාමින් වහන්සේ පාද තැබීමත් සමග හුස්ම වැටීම ගැන තවදුරටත් අවධානය යොමු කර සිතවිලි සිතට පැමිණීම අඩු කර ගැනීමට කටයුතු කරන්නේ දැයි කරුණිකව උපදෙස් දෙනු මැනවි. අනායාසයෙන් වෙන්න අරින්න මුලින් මුලින් අපි වම බලලා දකුණ බලලා පාදේ බලලා ගියාට පහුවෙනකොට තමයි තේරෙන්න පටන් ගන්නවා හිත දන්නත්තර වෙන්නේ මේකේ හිටිනවා හුදු ඇවිදීමක් හුදු ගමන් කිරීමක් අනායාසයෙන් සිදුවීමක් ඒ මට්ටමට උනාට පස්සේ ඒක ආනාපාන ගියත් එකයි වම දකුණ ගියත් එකයි Tamanට තේරෙනවා නම් මේ ඉඳගෙන නෙවෙයි ඉන්නේ ඇවිදිමින් ඉන්නේ ඒකත් රූප බලමින් ශබ්ද බලමින් නෙමේ සක්මනේ හිත පිහිටලා තියෙනවායි කියලා උනට වැඩි පහුරු ගන්න එපා බබාට නිින්ද යාගෙන එනකොට අවසන් යන්න එපා එහෙම යන්න අරින්නේ Taman දන්නවා සතිය අඛණ්ඩව තියෙනවායි කියලා විස්තර හැවීම සමහර විටක ඒ සතිය අඛණ්ඩව පැවැත්මට බාධා වෙනවා ඒ නිසා ඉතින් එනකොට ඇඟට වැඩි බාර දීලා සක්මන සක්මන ඇඟට බාර දීලා තමයි පැත්තකටලා Taman දිහා බලා ඉන්නවා වගේ වංචිලා පැද්දෙන්නලා බලා ඉන්නවා වගේ එතකොට තමයි තේරෙන පටන් අරගෙන මේ ඊට විශාල චිත්‍රයක් අර පුංචි වම දකුණ පුංචි ඔසෝන තබනවා කියන එක නෙවෙයි සම්පූර්ණ චිත්‍රයෙන් බලන්න පුළුවන් ස්වාමීන් වහන්සේගේ ලිඛිත ප්‍රශ්නවල අවසාන ප්‍රශ්නය ගෞණීය ස්වාමින් වහන්සේ යෝගින් සඳහා ඇතුළත සක්මනේ මන්තිරු දෙකක් ඇත. පිරිස වැඩි බැවින් වැඩි දෙනාගේ පාසුව පිණිස එක් මන්තිරෝක ගමන් කොට අනෙකට මාරු වීමට උපදෙස් ලැබී ඇත. ඒත් එක් යෝගිනියක් පමණක් මේ උපදෙසට පටහැනිව සෑම දිනකම සියලු යෝගීන්ගේ මොහොනට මොහොන හමුවනසේ ගමන් කරයි. සතිය පැවැත්වීමට මහන්සි ගන්නා අයට මෙය අනවශ්‍ය බාධකයකි. නායිකාවක් මේ පිළිබඳව පොදුවේ සියලු දෙනාට මතක් කළද මෙම කාන්තාවට එය නොඇතෙහි. ඔබ වහන්සේට කීමට තරම් වැදගත් දෙයක් නොවුනත් වෙනත් විසඳුමක් නැති නිසා මෙසේ ලියමි. මේ කිසි කෙනෙක් හැලු කිරීමට හෝ අපහසුතාවයකට පත් කිරීමට නොව සියලු දෙනාගේ යහපත පිණිසයි. මෙම ප්‍රශ්නය විසඳා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. අවසරයි. ඉතින් මං කියනට උඩ සක්මනක් තියෙන්නේ. වැලිමලුව තියෙනවනේ. ඉතින් මේකම මේක රණ්ඩු කර කර ඉන්න ඕනේ නැහැ. වැලිමලුව අරිට වැඩිය හොඳයි. ඒක නිසා මේකෙම ඉන්න කියලා නීතියක් දාලා තියෙනවා නම් විතරක් දැන් කොළඹට යන පාරවල් හතරක් පාත් තියෙනවා. මෙතන ට්‍රැෆික් ජෑම් තියෙනවා කියලා දන්නවනම් අපි කරන්නේ අනිත් පාරේ දාලා යන එකයි. ඉතින් ට්‍රැෆික් ජෑම් තියෙන බව දන්නේ කොහොඳයි. වාක් යන පාරේ ට්‍රැෆික් කොහොමඩක්වත් ඉන්න ඕලේ අංජබජල් වෙච්ච එකද දෙන්නේ කා බාහන වද්‍යස්ථානක කර්මස්ථානාචාරිවරයෙක් වගේම භාවනා මධ්‍යස්ථාන පිස්සෙක් අත්‍යවශ්‍යයි. නැත්තම් නිකන් පාළුයි වා. ඉතින් ඒව කට්ටිය නොමිලේ හම්බ වෙන්නේ අපිට. කාටවත් සල්ලි ගෙවන්න ඕනේ නැහැ. ඒ යාට විශ්ු කෙලින්න ඇරලා බලන මමත් ඔහොම තමයි විශ්ු කෙලිනකොට අනික් කට්ටිය පය දිහා බලන. අනුමාන සූත්‍රයේ බුදුහාමරෝ කියලා තියෙනවා උඹ යම් කිසි කෙනෙක් දිහා බලනකොට විශ්ු කෙලිනකොට උඹට යමක් හිතෙන්නේ කොහොමද? ඒ විදිහට නම් උඹ විශ්ු කෙලිනකොට අනික් කට්ටිය උඹ දිහා බලන්නේ වෙන එකක් නැහැ. ඒ නිසා අපි මේ ජීවිතේ පිස්සු කෙලින් නැත්තේ අනික් වෙලාවට කොච්චර මිනිස්සු අපේ දිහා බලලා මූණට කෙල ගහනවා ඇද්ද? ඒ නිසා එක්කෙනෙක් පිස්සු කෙලින් එක නිකන් රහතන් වහන්සේ නමක් වගේ. ප්‍රධාන ආදර්ශයක් අපිට දෙනවා. ඔය කොච්චර නීති තිබුණත් කොච්චර කාට බාධා වුණත් එයාට ඒක නොකර ඉන්න බෑ. ඊවස හිතලා කරනවා නෙවෙයි යාගේ හැටි. ඉතින් ඒක බලලා භාවනා කරන්න පුළුවන් නම් වඩා හොඳයි. බැරි නම් උඩ සක්මවලු තියෙනවා. මෙතන මැද මිදුල තියෙනවා. මේ පල්ලෙහා සක්මනේ කිසි කෙනෙක් බහින්නේ නැහැ, කිසි කෙනෙක් සුද්ධ කරන්නේ නැහැ. ඒක එහෙම පාළුවට ගිහිල්ලා. ඕක හදාගන්න ගිහිල්ලා ලියන මහත්තයා හිරේ ගියා. මේ සක්මන් මළුව හදාන්න. දැන් ඒ කාටවත් ඕන ඔක්කොට මේ ලනුපතුර දිග විතරයි මතක තියෙන්නේ. ඒ නිසා කම්මැලිකම බුබ්බඩකම වැත්තක තියලා සක්මන් කරන්න. එතකොට මට කිව්වට ප්‍රශ්නයක් නෑ ওই ප්‍රශ්න මොකද මම හොඳටම දාන්න ඕවා. මට පේනවා බල්ලයි සක්මන අතු ගන්නෙත් නෑ තනකොළ ගහක් ගලවන්නෙත් නැති වෙනකොට කොච්චර කම්මැලිද කියලා. ඉතින් ඔවා කියන්න ඕනද මම ගිහිල්ලා. මේ සක්මන හොදලා පිරිසුදු කරලා වැල් ටිකක් දාලා සුද්ධ කරගන්න ඕනේ කියලා උඩ ගිහිල්ලා හරි ගස ගන්න කියලා. ඒක ඕගොල්ලෝ දැනගන්න. ඒ මැදියට මෙතන රණ්ඩු වෙනකොට කෙවිතක් කරන් දෙන්න ඕන දුන් දාන්න ගන්න. වෙන මොනවක් කරන්න හොඳ නෑ. ඒක livelලා මේ මේ අලි මැදියට හරක් කියලා මේ විතරයි සක්මන් භාවනා තියෙන්නේ. මේ ගොඩනැගිලි හතර වෙච්චාම මැදමලුවක් ගන්න පුළුවන්. තවත් අපි හදන්නත් බලාපොරොත්තු කොච්චර හැදුවත් ඒක නూరుට පාවිච්චි කරන එකන දෙන්නේ කියලා. ඒක බලාපොරොත්තු වෙන්නේ ලෝකේ කියන්නේ එහෙම එකක්. එකම අම්මගේ දරුවොත් එක වගේ නෑ. ඉතින් අපි එක එක අම්මගේ දරුවෝනේ. ඒ නිසා ප්‍රශ්න නෑ. ඒ නිසා මේකෙදි ප්‍රශ්නයක් ආවට ගෙවල් වල වගේ අපි ගණන් ගන්නෙම නෑ. කොහොමඩක්වත් පිස්සුනේ කට්ටියට. ඉපිසුන විතර එන්නේ මෙහෙට. ඉසුනදි කට්ටිය මොකක් රස්සාවක් කරගෙන ගෙවල් වලට වෙලා ඉන්නවනේ. ඉතින් ඒ නිසා මේක අපි ඉස්සක් කොටුවක් බලනවා වගේ තමයි මට වෙන්නේ. ඒ නිසා මම ඉල්ලීමක් කරන ඔක්කොමලා බහැලා පල්ලයට මේ සක්මම ටික ඔක්කොම සුද්ධ කරලා වැලි ටිකක් දාගෙන හදාගන්න. ඒ අර මේ මේ හරහට යන එකනට විතරක් මේක තියන්න. ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. කෙලින් යන කට්ටිය යන්න උඩටයි පල්ලයට. ඒක තමයි. හොඳයි. එතකොට අපේ ලිඛිත ප්‍රශ්න સમાප්තයි. තව තියෙනවා විනාඩි 10ක විතර කාලයක් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ. ඉතින් කාට හරි වෙන කියන්න කරන්න දෙයක් තියෙනවනම් ඉදිරිපත් වෙන්න කියලා කරුණාවෙන් මතක් කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් ගොඩක් සක්මන කරන්න වටන් අරන් මේ දවස් ටිකට ගොඩක් සාර්ථක ඒ කියලා හිතෙනවා ගොඩක් ඒ කියන්නේ සක්මනේ ඉන්නකොට මූල කර්මස්ථාන හිතේ තියාගෙන වම දකුණ වම දකුණ විදිහට යනකොට ඉස්සරහට මොකක් හරි සිතුවිල්ලක් ආවොත් මම මෙතන ඉන්නේ කියලා මෙනෙහි කරලා ඒ ඔක්කොම නිකන් අර බැට් එකකින් බෝලයට ගහනවා වගේ අයින් කරලා දාලා සක්මනේ ඉන්නවා. එතකොට අර උඩුකය ඇස්පිල්ලන් ගහන්නේ නැහැ. ඒ ඔක්කොම தত্ত্ব දැන් අත්දකින්නවා. හැබැයි ඒකෙන් එක්ක මට තේරෙනවා දැන් පර්යංකයට යන්න ටිකක් අධිමන්ද වෙනස් වෙනවාන්ස මොකද මේ අතනින් සාර්ථකව කරලා පර්යන්කට ගියාම ටික වෙලාවක් යද්දී අතන්දී සක්මනේදී ආවේ නැති සිතුවිලි තමන් දන්නේ අතන්දී සිතුවිලි ගොඩාක් නවත්ත ගන්න බැරි තරමට එනවා. ඒක මේ ගොඩක් ටික වෙලාවක් යද්දී ආයෙ සක්මනටමයි හිත යන්නේ ඉතින් කරන්නේ පර්යන්කේ නවත්තලා දාලා ආයෙ සක්මන් පටන් ගන්නවා. මොකද සක්මනේදී අර සිතුවිලි ඔක්කොම කඩාගෙන කපාගෙන යන්න පුළුවන් තත්ත්වයක් තියෙන හින්දා. ඒක ගොඩක් සක්මනේ ඒදීම වැඩි හිඳ ස්වාමීන් වහන්සේ පරයන්කේ සිතුවිලි ගොඩක් එන්නේ නැත්තම් එන මොකක් හරි ඒක හදින්ම ඔය කියන තොරතුරු ටිකෙන් ගන්න බෑ දැනට බැලුවොත් ඔය දැනට යන ක්‍රමයේ හැටියට සක්මටයි පරියන්කටයි 50 50 දෙන්නේ නැත්නම් සක්මන විතරක් කරනවා පරියන්ක විතර කරන්නේම නැද්ද නැත්නම් මොන වගේ අනුපාතයකටද සක්මන වැඩි වෙලා තියෙන්නේ 70යි 30යි වගේ 100 70ක් එච්චරම වෙන්න දෙන්නේ නැතුව ටිකක් වැඩි වුණාට කමන්නේ ඒ නිසා සක්මන් කරනකොට බලන්න පැය විනාඩි 45 පැනලා සක්මන් කරනකොට ටිකක් වෙලා යනකොට ඉඳගෙන ඉන්න හිතෙන ගතියක් එනවා ඇවිදලා ඇවිදලා ඇවිදලා ඉඳගෙන ඉන්න හිතෙන ගතියක් එනවා එතකොට වෙන කිසි දෙයකට හිත යොදන්න නැතුව සක්මනේ ඉන්න මූඩ් එකකින්ම ගිහිල්ලා වාඩි වුණොත් ඒ හලහප්ප ගන්න නැතුව මෙතෙන්ට යන්න ඉඩ තියෙනවා ඉඳගත්තට පස්සේ ඇස් දෙක වහන නිසා ක්‍රියාකාරකම් අඩු වෙන නිසා හිතවි ටිකක් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැත්තේ නෑ. Tamanne බලන්න තියෙන සක්මණෙන් ගෙන ආපු වීර්යයෙන් මේ හිතවිලි තියෙද්දිත් ඉන්න ඉරියව බලන්න පුළුවන්ද? හිතවිලි තියෙද්දිත් ආනාපානෙ බලන්න පුළුවන්ද? එතකොට අපි ආනාපානෙ දිහා බලන්නේ ඉන්න ඉරියව දිහා බලන්නේ හිතවිලි හරහා. හිතවිලි විනිවිදලා. ඒක කරගන්න පුළුවන් නම් සක්මන්ට වැඩිය පරියන්කේ ආනිසංසදායකයි. හිතවිලි තිබුණ පමණින් ආනපනේ අකමක දමන්නේ ඉන්න ඉරියව්ව ඉරියව්ව දැනගන්න පුළුවන් ගැති අකමක දමන්නේ නිසා ලෑස්තිලා යන්න ඕනේ හිතවිලි තියේදී හිතවිලි ආස්යෙන් ආනපනේ බලන්න හිතවිලි ආස්යෙන් මම මෙතන ඉන්නවා කියන එක බලන්න ඒක දැක්කට පස්සේ පේනවා හිතවිලි නිකන් අක්‍රීය දවියක් බාටපත් වෙනවා හිතවිලි බෑග්ග්‍රවුන්ඩ් යනවා ඕනනම් ආනපන ඉස්සරහට ගන්න පුළුවන්. ඒක කරන්නේ නැතුව කවදාකවත් ඒ ඒ ඒ පරිශ්‍රණය කරන්නේ නැතුව අපි ওই හිතවිලි වල තියෙන හුඹස් පය නැති කරගන්න හම්බ වෙන්නේ. ස්වාමීන් වහන්සේ ඒ විදිහටම සක්මන් කරගෙන ඉඳලා පර්යංකයට ඉඳගෙන ඇස් වහන්නේ නැතුව ඇස් අරගෙනම එකෙල්ලයක බලාගෙනම අපිට තවදුරටත් භාවනාව මේ දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ මම අද ඒක උත්සාහ කරා අර ඇස් මහගෙන ඉන්නවට වඩා සාර්ථකව ඇස් අරගෙන එක කරන්න පුළුවන් බවක් දැනුණා. ඒ විශේෂයෙන්ම සක්මන අවසන් කරලා ඉඳ ගන්න මොහොතේම. මොකද සක්මනේ හිටපු ඒ සතිය පිහිටුවීම සමහර වෙලාවට ඇස් වහගෙන සුළු මොහොතකින් කැඩිලා යනවා. ඒක නිසා තමන් සමාකාර පොළවක් තියෙන කාපට් එකක ඉන්නවා නම් ඇත්තමගේ සුදු පොළොවක ඉන්නවනේ ඒක දිහාම අරගෙන හිටියත් එකයි ඇත් එක වහගෙන හිටියත් එකයි. නැත්තම් කෙලිම පිටියක් ගාව වාඩි වෙලා මීටර එකමාරක් විතර ඇතින් එළිම බිත්තිය දිහා බලන ඉන්නවා නම් ඇත්ත කරන් හිටියත් එකයි වහගෙන හිටියත් එකයි. ඉතින් අර ඇත්ත එක වැහිම සමහරකට කුතුහල දනවන සුළුයි. නවමු ගතියක් එනවා. සැක පහළ වෙනවා. එතකොට හිතවිලි කොහෙද දාන්න පටන් ගන්නවා. ඉතින් ඒක සක්මනේ එන්නේ නැහැ මොකද ඇත්ත කරගෙන යන නිසා. ඉතින් ඒක නිසා අපිට කරන්න තියෙන්නේ සක්මනේ ඇති වෙනකන් ඇවිල්ලා මෙතෙන් ඇවිල්ලා පිටේරවාද ක්‍රමේ ගොඩක් කරලා ඇත්ත එක වහගෙනමයි කරන්නේ. නමුත් අරගෙන හිටියයි කියලා කිසිම පාඩුවක් නැහැ. බඩේ දේවල් වලට යොමු කරවන්න නරකයි. කෙලිම විම් බලා ගන්නවා. එහෙම නැත්නම් කෙලිම ඉස්සරහ තියෙන සුදු පිටියක් වගේකට හිත දානවා. මොකක්වත් වෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. මම පළමුවම සක්මන කරන්නේ සක්මනේ පැය භාගයක් විතර ගියාට පස්සේ මට ආස්වාස් වාස්වාස්සේ වැටෙනවා. මම එහෙමම ගිහිල්ලා පරියන්කේ වාඩි වෙනවා. එතකොටත් ගොඩ සෑහෙන වෙලාවක් ආස්වාස් වාස්වාස්සේ තියෙනවා. ඒ අවස්ථාවේ තුනී වෙලා යනව නැත්තර නැතිලා යනවා. අවසානයේ කොහොමත්ම නැතිලා ගිහිල්ලා මම මොහොතට ගිහිල්ලා විරලට ගිහිල්ලා මොහොත දිහා බලා ඉන්නවා වගේ දැනෙන වෙලාවක් එම් පවතිනවා. ඒක අන්තිමට මොහොත අතට ගිහම නිකන් කෙලවරක් පාගන්න බරුව නිකන් තනි වෙනවා වගේ එනවා. සමහර වෙලාවට නිකන් වීදුරු කාමරයකට දාලා ඉන්නවා වගේ දැනෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ වෙලාව සෑහෙන වෙලාවක් ඉන්න පුළුවන්. එතනින් පස්සේ මට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. නිකන් මම ආතරණ වෙලා නිකන් මේ පැරදිලා වගේ අධ්‍යය දැනෙනවා. ඉතින් ඒක ස්වාමීන් වහන්සේ මට භාවනාවට භාවනාව භාග්‍යයක්ද අභාග්‍යයක්ද කියලා දැනගන්න අවශ්‍ය ස්වාමීන් වහන්සේ. ඔව් ඒ පේන එක හොඳට සිද්ධි වෙන්න අරින්න ඒක සැදෙන් දෙසේ බලන්න නැතුව ලෑස්තිලා යන්න මේ හොඳට ආනාපානෙ පෙනිපෙනී ඉඳලා ඒ ආනාපානෙ මේ මේ වෙනස්කම් වලට ලක් වෙනවා. ඒ වෙනස්කම් වලට ලක් වෙනකොට ආනාපානයක් පසුබිමත් හිතත් මේ ඔක්කොගේ වෙනස්කම් වලට කරනවා. ඒ නිසා අපේ හිතට අල්ල ගන්නවා. ඒ නිසා ලෑස්ති වෙලා යන්න ඕනේ ඔය වෙනරියක් පරියක් වෙච්චාවයි මම සතිය පවත්වාගෙන යනවා කියලා ගියොත් ඒකේ ඇතිවෙන වෙනස්කම විපරිණාමයක් ඇතිව නැති වෙන බවක් රූපාන්තරණයක් පරිණාමයක් සිද්ධ වෙනවා අපේ හිතේකට විරුද්ධයි අපේ හිතේකට දකින්න කැමති නැහැ ඒකට අපි නැගිටලා යන්න හිතනවා අපිට නීරසකමක් පේනවා අපිට කම්මැලිකමක් පේනවා සැකයක් පහළ වෙනවා එක්ක නිින්දට යනවා මොනව හරි කරනවා එහෙනම් අවශ්‍ය කරලා දෙන මොනවාක්වත් නොකර ඒකට හේමම නිසිනින්ද යන්න දෙන්න. මේ ජවනිකාවේ කෙලවර එයාම තීන්දුව කරයි. මොනව කරත් හොඳ නැහැ. නොකර ඉන්න තරමට එහෙම නැත්නම් යමක් නොකර සිටින්න ඉගෙන ගැනීමේ කලාව තමයි මෙතන තියෙන්නේ. ඒකට ගන්න තියෙන උපහැරණය තමයි මොනව කළත් අකුසලයක් කියන්නේ. මොන ප්‍රතික්‍රියාවක් කරත් මොන විදිහට මේකට ප්‍රතිචාරයක් දක්වත් මොනව කරත් අකුසලයක්. ඒක පෑදීදී බොරදිය කිරීමක් වෙනවා අනාකූල ප්‍රවාහය ආකූල කිරීමක් කරන අපිට කොච්චර දුරට වෙන දෙයකට වෙන්න ඇරිලා ස්වාධීනව බලන්න පුළුවන්ද කියන එකයි අපි මෙතෙන්දි තීරු කරන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ හැම වෙලෙම වෙන වෙනම මේ විද්‍යාපාසාමට මේ සතිය තියෙනවා. ඉතින් පස්සේ නිකන් රසට වෙන ගතියක් තිබ්බා. ඒක තමයි ස්වාමීන් වහන්සේ ඒකයි අර භාග්‍ය අභාග්‍ය තමයි දැනගන්න ලැබුණේ. ඒක පිළිව සම්පූර්ණ ඒක ඒක ඉවරයක් වෙන්න දෙන්න ඕනේ. ජවනිකාවේ යන්න අරින්න ඕනේ ඇඟිලි ගහීමකින් තොරව. සකස් කිරීමකින් තොරව. ප්‍රතිසංස්කරණයකින් තොරව. හැඩ ගැස්වීමකින් තොරව. සංස්කරණයකින් තොරව. මේ අපි ඉගෙන ගන්නවා සංස්කරණය නොකර ඉන්න. සංස්කාර කියලා කියන්නේ කෙලෙස්නේ. කර්මනේ. කර්ම නොකර ඉන්න. ඉතින් මේක ලේසි කලාවක් නෙවෙයි. මොකද අපි ඒ තරම් දේවල් වලට ඇඟිලි ගහලා පුරුදු වෙලා තියෙන්නේ. මොනම දෙයක් දිහාවත් බලා ඉන්න දන්නේ නැහැ. ඉතින් එහෙමනම් භාවනා ඉදිරියට යන්න. එහෙම්ම යන්න ලේසිම ලේ තමයි කල්ැතු ලෑස්තිලා ඉන්න ඕනේ මෙහෙම තැනකට ආවොත් මම ඊට පස්සේ අත දාන්න යන්නේ හැබැයි වෙනදට වැඩි අවදියෙන් බලන් ඉන්නවා හොඳයි අපි සැලසුම් කරපු කාලය සමාප්ත වෙලා කියනවා වෙන විශේෂ ප්‍රශ්න නැත්නම් අපි මෙතන ඉලා කාලය ගන්න බලාපොරොත්තු වෙනවා ශක්මනට ඒකල තුනට පරියංක සමා සාමූහික භාවනාවට අපි මෙතන එකතු වෙනවා ඒ මතක් කිරීමත් එක්ක අපේ ප්‍රශ්න චාරිත්‍රක වැඩ පිළිවෙල නිමාව සටහන් වෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.